උදක සුද්ධිය නමින් හැඳින්වෙන ඒ වෘතයට අනුව දවසට දෙතුන් වරක් ගඟක වතුරක බැහැලා ඉඳීමේ පිළිවෙත බමුණන් අනුගමනය කළා. බුදුරජාන් වහන්සේ දක්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ඒ මිත්‍යාවෘතිය ප්‍රතික්ෂේප කරනවා. ඒ පෞසෝදා හැරීම ඒ පිළිවෙත උපහාසයට ලක් කරලා බුද්ධ ශ්‍රාවිකාවක් බමුණෙක් ධර්ම මාර්ගයකට ගත්තු හැටි පැහැදිලි ප්‍රකාශ කරන ධර්ම කතාවක එන ගාථා කීපයකුයි අපි අද මාතුකා හැටියට ලැබුවේ. තේරී ගාථාවේ පුන්නා තේරී ගාථා කියන ඒ තේරී ගාථාවේ සඳහන් ගාථා කීපයක් උදක මාහරින් සීතේ ඒ ගාථා ඇත්ත වශයෙන්ම ප්‍රකාශ වුණේ පුන්නා කියන දාසිය අපි මේ නිදාන කතාව කියනවා නම් පළමුවෙන්ම ඒ පුන්නා කියන දාසිය අනේපිඩු සිතානන්ගේ ගෙදර හිටියේ ඒ තැනැත්තිය පිළිබඳව අතීත කතාන්තර තියෙනවා කොතිකුත් ඒවා ආනුව නම් පෙනෙන්නේ අතීත බුද්ධ ශාසනවලත් පිළිවෙත් පුරපු තැනැත්තියක් කිසි මාන්නාධික කමක් නිසා අදාස ආත්මයක උත්පත්තිය ලැබුවයි කියලා කියන්නේ. ඉතින් අනේ පිඩුසිතානන්ගේ ගෙදර හිටියේ දාසිය නිතර ඔය වතුර ගේන්න ගඟට යනවා. එක දවසක් දා පැන්තොටට ගියාම සොත්තිය කියන බමුණා අර උදක සුද්ධිය වශයෙන් ගඟේ බැහැලා ඉන්නවා දැකලා තමයි ඔන්න ඔය ගාථා හතර පළමුවෙන්ම ප්‍රකාශ කළේ. පුණාව කියනවා උදක මාහරින් සීතේ සදා උදක මෝතරින් අයියානං දණ්ඩ භය බීතා වාචා දෝෂ භය අට්ඨිතා මම සීත කාලයේහි නිතරම වතුර ගේන්න ගිහිල්ලා වතුරේ බහැලා ඉන්නවා ස්වාමි දුවලගේ එහෙම නැත්නම් ස්වාමිවරුන්ගේ දඬුවමට බයෙන් ඔවුන්ගෙන් පැමිණෙන්න පුළුවන් දොස් පැවරි විලට බයෙන් නමුත් ගස්ස බ්‍රාහ්මණ ත්වං භීතෝ සදා උදක මෝතරී වේදමානෙහි ගත්තේහි සීතං වේදේසේ බුසං නමුත් බ්‍රහ්මණ ඔබ කාට බයෙන්ද මේ හැමතිස්සෙම හැමදාම ඇවිල්ලා වතුරේ ගැලිලා ඉන්නේ දෙවුලන අත්පා වලින් ඔබ දැඩි සීතලය විඳින බව පේනවා එතකොට මේ බමුණ කියන දේ තමයි ඊළඟට තියෙන්නේ ජානන්ති වත මං භෝති පුන්නිකේ පරිපුච්ඡසි පුන්නිකාව එහෙම නැත්නම් පින්වතිය පුන්නා අමතර කියන්නේ ඔබ දැනගෙනමයි මේ අහන්නේ මම කරොන්තං කුසලං කම්මං ගුන්ධන්තං කතපාපකං මම මේ කුසල් කර්ම කරනවා අපාප කර්ම වළක්වමින් ඒක දැනගෙනමයි ඔබ මේ ප්‍රශ්න කරන්නේ ඔන්න ඊළඟට ඒක තව පැහැදිලි කිරීමට බමුණා කියනවා යෝච බුද්ධෝ ධාරෝ ආපාපකම්මං පකුබ්බති දකාබිසේචනා සෝපි පාපකම්මා පමුච්චති යම් වැඩිහිටි කෙනෙක් හෝ ලදරුවෙක් හෝ දරුවෙක් හෝ පාප කර්මයක් කරනවා නම් දිය නෑමෙන් ඒ පාප කර්මෙන් මිදෙනවා. ඉතින් ඔන්න ඔය ඒ මූලිකව ප්‍රකාශ කළ දෙබසයි එතනින් ඒ ගාථා කීපයෙන් ප්‍රකට වෙන්නේ. තව ඈතට යනවා මේ දෙන්නගේ සංවාදය. එතකොට මේ පුන්නිකාව ඊළඟට කියනවා බමුණට ආමන්ත්‍රණය කරලා දැන් ඔය ඔය කියන හැටියට වතුර බැහැලා ඉඳීමෙන් පාප කර්ම හේදිලා යනවනම් මේ වතුරේ ජීවත් වෙන මැඩියන් කැස් බන් ඉදිබුවන් අනිකුත් ඒ මසුන් ආදී දිව්‍ය ලෝකේ යන්න ඕන සුගතියට යන්න ඕන පාප කර්ම හේදිලා ගිහින් ඒ වගේම යම් එළුවන් මරණ කුකුලන් මරණ මසුන් මරණ අය ඒ වගේම සොරුන් ඒ විදිය වදක ඉන්න ආදී පාප කර්ම කරන අයත් ඒ පාප කර්ම වලින් මිදෙන්න ඕන ඔබේ තර්කය අනුව ඊළඟට කියනවා ඔබේ පාප කර්ම හේදිලා යනව නම් ගඟේ නෑමෙන් පිනුත් හේදිලා යන්න ඕන. එතකොට ඒ පින් වලිනුත් ඔබ මගේ හැරෙනවා. පිනුත් නැති වෙනවා ඔබට. කියලා ඊළඟට කියනවා පමුණ ඔබ යම් පාප කර්ම වලට බය වතුරේ ගැලෙනවා නම් අන්නේ පාප කර්ම නොකර අරින්න කියලා අවවාද කරා. එතකොට ඔන්න බමුණට අවබෝධය ඇවිල්ලා පුණාව ඔබ තමයි මම ආර්ය මාර්ගයට වැරදි මාර්ගයට ගිය මාව ආර්ය මාර්ගයට ගත්තයි. එයා ගුරු පඬුර හැටියට මේ රෙදි කඩ මම ඔබට තෑගි කරනවා පූජා කරනවා කියලා බමුණ කිව්වා. එතකොට පුණ්ණාදාසිය කියනවා ඒ දෙදිකට ඔබම තබා ගන්න මට ඒ වැඩක් නැහැ. ඔබ පාප කර්ම වලට බය නම් එලිපිට හෝ රහසිගත හෝ පාප කර්ම කරන්න එපා. ඒවයින් දුවලවත් පැනලා දුවලවත් බේරෙන්න බෑ. අත්ත වශයෙන්ම ඔබ දුකට අකමැති නම් මේ ශාසනීය මේ ශීලාදිය සමාදන් වෙන්න බුදුන් දහම් සංගුණ සරණ යන්න කියලා ඒ විදිහට අවවාද කළා. ඊට පස්සේ ඒ බමුණා ඒක පිළි අරගෙන ධර්ම කතාවේ දැක්වෙන ආකාරයට තුන්රුවන් සරණ ගියා පමණක් නොවේ පහුවෙලා ගිහිලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා පැවිද්ද උපසම්පදාව ඉල්ලගෙන අවසානයේදී රහත් වුණ බවත් කියවෙනවා. ඒ තේරී ගාථාවේ අගට දැක්වෙනවා ඒ බ්‍රාහ්මණයා රහත් වුණාට පස්සේ කියාපු ප්‍රීති වාක්‍යයක් හැටියට බ්‍රහ්ම බන්දු පුරේ ආසින් මම ඉස්සෙල්ලා බ්‍රහ්මයාගේ බන්ධුවරේ ඥාතියෙක් පමණයි. අද තමයි මම නියම සෝහං සත්‍ය බ්‍රාහ්මනෝ අද මම නියම බ්‍රාහ්මණයෙක් කියලා. ඒ වගේම මම ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ බමුණන්ගේ වේද ත්‍රිවිද්‍යාව නෙවෙයි බුදුරජාණන් වහන්සේ දක්වපු ඒ විද්‍යා තුන ප්‍රධාන ඒ අභිඥා තුන ඒ වගේම මම දැන් නියම විදියටම නහාතක කියන වචනය දක්වනවා මම තමයි නියම විදියටම පෞසෝදා හැරලා පිරිසිදු වුණු කෙනෙක් කියලා රහත් වුණාට පස්සේ ඒ විදිහට ප්‍රකාශ කළා. පුන්නා දාසිය මේ විදිහට බමුණෙකු ධර්ම මාර්ගයට ගත්තු බව අහන්න ලැබිලා අනේ පිඬු සිටානන් ඒ පුණ්ණාදාසිය දාස තත්වයෙන් නිදහස් කළා කියලා කියවෙනවා. ඒ වගේම මේ පුණ්ණාදාසිය නුවණැති කෙනෙක් බව දැක්වෙනවා. චූල සීහනාද බුදුරජාන් වහන්සේ වදාළ චූල සීහනාද සූත්‍රය අහලා සෝවාන් වුණු උපාසිකාවක් හැටියට බණ පොත්වල සඳහන් වෙනවා. අන්තිමේදී මේ පුණ්ණාදාසියත් අනේ පිඬුසිතානන්ගෙන් අවසර ලබාගෙන වික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා පටිසම්භිදා සිව් පිරිසම් ව්‍යාපත් රහත් මෙහෙණින් මහන්සි කෙනෙක් බවට පත් වුණා. එතකොට මේ ධර්ම කතාවේ අන්න අර කියාපු බමුණන්ගේ ඒ දිය නෑමෙන් පෞසෝදා හැරීම කියන ඒ වැරදි අදහස බුද්ධ ශ්‍රාවිකාවක් ඒක ඒ බමුණාගේ හිතින් ඉවත් කරලා ධර්ම මාර්ගයට ගත්ත බය පෙන්වුම් කරන්නේ මේ වගේ සිද්ධි ධර්ම සාහිත්‍යයේ හුඟක් සඳහන් වෙනවා තවත් ඒ වගේ එකක් තමයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලෙක ආනන්ද ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩින අතරේ දැක්කා සංඝාරව කියලා බ්‍රාහ්මණයෙක් මේ විදිහටම දියේ ගැලිලා ඉඳීමේ මේ වෘතය අනුව ක්‍රියා කරනවා දැකලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා භාග්‍යතුන් වහන්සේ මේ සංඝාරව බ්‍රාහ්මණයාගේ නිවසට අනුකම්පාවෙන් වැඩම කළොත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේත් ඒක ඉවසාව දාරලා පසුවදා උදේ වරුවේ මේ සංඝාරව බමුණගේ නිවසට වැඩම කළා. පැන වූ අසුනේ ඉඳගත්ට පස්සේ බමුණ ආවහම බුදුරජාණන් වහන්සේ ආනවා බ්‍රාහ්මණය මේ ඇත්තද ඔබ උදේ හවස දියේ ගැලී සිටීමේ වෘතය අනුගමනය කරනවා කියන්නේ. එසේ කිව්වහම එහි කවර ආනිසංශයක් දැකලාද එහෙම කරන්න කියලා ඇහුවා. එතකොට බමුණා කියනවා මම දවල් කාලයේ යම් පාප කර්මයක් කරනවා නම් ඒක හවස අදියට බැසීමෙන් එහෙම නැත්නම් නෑමෙන් ඒ පව් හේදිලා යනවා. රාත්‍රී කාර්යය කරන පාප කර්ම උදේ දියට බැසීමෙන් හේදිලා යනවා. කියලා එහෙම බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු අර්ථවත් එක ගාථාවයි වදාළේ ධම්මෝ රහදෝ බ්‍රාහ්මන සීලතිත්තෝ අනාවිලෝ සබ්බි සතං පසත්තෝ යත්තාවේ වේද ගුණෝ සිනාතා අනල්ල ගත්තාව තරන්ති පාරං බොහොම ගැඹුරු අර්ථවත් කෙටි ගාථාවක් ධම්මෝ රහදෝ බ්‍රාහ්මන සීලතිත්තෝ අනාවිලෝ සබ්බි සතං පසත්තෝ ඒ කියන්නේ බ්‍රාහ්මණය නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද මේ ධර්මය සීලය නැමැති තොටක් ඇති නොකැලැත් වූ විලයි නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලබන මේ ධර්මය සීලය නැමැති තොටක් ඇති නොකැලැත් වූ විලයි යත්තාවේ වේද ගුණෝ සිනාතා ඒ විලෙහි ස්නානය කරපු වේදගූ කියලා කියන්නේ එතන බමුණන් නෙවෙයි නියම ත්‍රිවේදය බුදුරජාණන් වහන්සේ දක්වන විදිහට ඒ අභිඥා තුන ප්‍රධාන මේ පින්න තුන අහලා තියෙනවා. పూర్වේ නිවාසාන ස්මෘති, දිබ්බ චක්ඛු, ආසවක්ඛය කියන මේ ඥාන තුන, මේ අභිඥා තුන මේ ශාසනයේ ත්‍රිවිද්‍යා නමින් හඳුන්වනවා. අන්න ඒ විදිහට ත්‍රිවිද්‍යාවෙන් සම්පූර්ණ වූ ඒ රහතන් වහන්සේලා යත්හවේ වේද ගුණෝ සිනාතා. අර කියාපු විලේ නාලා විලේ නෑවට මොකද ඔන්න ඊළඟට ඊළඟ පදයෙන් කියන වටිනා අදහසක් අනල්ල ගත්තාව තරන්ති පාරක් පරතරයට යනවා නොතෙත් වූ සිරුරින්. එතකොට නොතෙත් වූ සිරුරින් පරතරයට යනවා. ඒ කියන්නේ මේ ශාසනයේ මේ ධර්මයේ නැමැති විලේ එහෙම නැත්නම් ජලශයේ පෙන්තොටක් වැනි සීලය. ඒ සීලේ පෙන්තොටක් ඒකෙන් ස්නානය කරාම නොතෙත් වූ සිරුරින්ම නිවන් පරතරයට යන්න පුළුවන් කියලා මේ ගාථාව අහලා අර බමුණා ඒ තමන්ගේ වැරදි අදහස් අතහැරලා තෙරුවන් සරණ ගිය උපාසකෙක් වුණා පිවිහිමෙන් උපාසක බවටපත් වුණා කියලා ඒක ධර්ම කතාවේ සඳහන් වෙනවා. ඉතින් මේ වගේ තවත් වටිනා අවස්ථාවක් සඳහන් වෙනවා මැදුම් සංගියේ වත්ථූපම කියන සූත්‍රයේ. ඒ සූත්‍රය අත් වශයෙන් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාළ සූත්‍රයක්. සිත පිරිසුදු කිරීම පිළිබඳව වත්ථූපම කියලා කියන්නේ පින්නතුනි වස්ත්‍රය උපමා කරගත්තු සූත්‍රයක්. එතෙන්දී මේ සූත්‍රය ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ මහණෙනි යම්කිසි අපිරිසිදු එහෙම නැත්නම් පැල්ලම් ගැසුණු වස්ත්‍රයක්කට රතු නිල් කහ වැනි වර්ණයක් යෙදුවොත් යම් රදවෙක් ඒ කාලේ රජක කියලා කියන්නේ ওই වස්ත්‍ර පාට කරන සායම් කරන කෙනෙක් එබඳු කෙනෙක් ඒ කිලිටි වස්ත්‍රයකට සායම් යෙදුවොත් ඒ වස්ත්‍රය ඊටාත්ම අපිරිසිදු ස්වභාවයෙන් නැත්නම් හොඳට ඒ සායම ඇතුළට ගන්නේ නැහැ ඒක කිලිටි ස්වභාවයක් දරනවා සිත් පිනවන තත්වයකට නෙවෙයි ඒ ඊළඟට ඒ වස්ත්‍රය අන්තිමටම කළු පාට දෙයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් විවර්ණ තත්වයට පත් වෙනවා. මොකද ඒකට හේතුව වස්ත්‍රය අපිරිසිදු නිසා. එසේම මහණෙනි ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සිත අපිරිසිදු වීම තුළින් දුගතිය බලාපොරොත්තු විය හැකියි. එතකොට අර වස්ත්‍රය අපිරිසිදු වීම කියන එකට උපමා කළේ සිත අපිරිසිදු වීම. එතකොට සිත අපිරිසිදු වීම නිසා අර වස්ත්‍රය අපිරිසිදු වීමෙන් පස්සේ ඒකට කොයිතරම් වර්ණ යෙදුවත් හොඳට වර්ණය අල්ලන්නේ නැහැ. සායම අල්ලන්නේ නැහැ. ඒ වගේ සිතක් අපිරිසිදු නම් දුගතියට යාමට හේතු වෙනවා. ඊළඟට අනිත් පැත්තට කියනවා වස්ත්‍රය පිරිසිදු නම් පිරිසිදු වස්ත්‍රයක් නම් පැල්ලම් ආදී නැති වස්ත්‍රයක් නම් අර රදවේක් ඒකට සායම් යදුවාම හොඳට සායම් ආල්ලනවා හොඳට වර්ණවත්ව ඒ වස්ත්‍රය වර්ණවත් තත්වයටපත් වෙනවා ඒ වගේ අපිරිසුදු නො වූ එහෙම නැත්නම් පිරිසිදු සිතක් ඇති කල්හි සුගතිය බලාපොරොත්තු විය හැකි කියලා එහෙම ප්‍රකාශ කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මොනවද මහණෙනි උපක්ලේශ සිතට තියෙන උපක්ලේශ ඊළඟට ඒ උපක්ලේශ ලේඛනයක් වශයෙන් දක්වනවා අභිජ්ජානම්බුයේ විෂම ලෝභය, ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව, මානය, මදය, ප්‍රමාදය ආදී වශයෙන් සිතට උපක්ලේශ වන ධර්ම ලේඛනයක් දක්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සූත්‍රයේ යම් කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් ඒවා අඳුනගෙන ඒ උපක්ලේශ ධර්ම අඳුනගෙන ඒවා ඉවත් කරලා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති වශයෙන් භාවනාවක් කරලා සිත තැන්පත් කරගෙන සමාධිමත් කරගෙන ඊළඟට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ සතර බ්‍රහ්ම වීරණවල ඒවයිනුත් සිත ඒ தත්වලටපත් කරගෙන සිත දියුණු தත්වලටපත් කරගෙන අවස්ථානයේ විදර්ශනා වඩලා නිවනටපත් වුණාට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ විශේෂ වචනයක් යොදනවා. ඒ බඳු තැනැත්තා කියන්නේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කළා රහත් වුණ තැනැත් බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ සිනාතෝ අන්තරේන සිනාන. ඇතුළත නෑමකින් නෑව කෙනෙක් කියලා. දැන් අර බාහිර නෑමක් මේ අර බමුණන් කරන්නේ. ගඟේ ගැලී සිටීමෙන් බුදුරජාන් වහන්සේ දක්වන්නේ සිනාතෝ අන්තරේන සිනානේන. ඇතුළත ස්නානයකින් අභ්‍යන්තර ස්නානයකින් පිරිසුදු වුණා හැටියටයි. අන්න එතකොට මේ පින්නතුන්ට යමක් හිතා ගන්න පුළුවන් බමුණන්ගේ අර බාහිර වෘත ආදියෙන් ඒ බලාපොරොත්තු වුණ පාරිශුද්ධිය වගේ දෙයක් නෙවෙයි මේ අපේ ධර්මය තුල තිබෙන්නේ. ඇතුළත සිත පිළිබඳව. ඇතුළතින්ම ස්නානය කිරීමක්. ඉතින් ඊළඟට ඒ දේශනාව අවසාන එතන සූත්‍රයේ තියෙන හැටියට මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ඒ ටික කියලා ඉවර වෙනකොට ඒ ළඟ හිටියලු සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා මේ බ්‍රාහ්මණයා එක අහන් ඉඳලා අහන බුදුරජාණන් වහන්සේගෙන් භවත් ගෞතමය ඔබ යනවද මේ ඒ ගංගා කීපයක නම් කියලා ඒ ගංගාවල නාන්න යනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒකේ නිෂ්ඵලතාවය පෙන්නවා. බමුණ ඒ වගේ ඒ නෑම තුලින් අර පාප කර්ම කරපු කෙනෙකුගේ ඒ පාප කර්ම නැති වෙලා යන්නේ නෑ. මෙන්න මේ ධර්මය තුලම ස්නානය කරන්න. ඒ වගේම බමුණ මේ අර කියාපු චිත්තක්ලේශ දක්වනවා ඊළඟට පරපණ නැසීම් හොරකම් කිරීම ආදී ඒ උපක්ලේශ ධර්ම හිතෙන් ඉවත් කරලා මේ ඇතුළතින් මේ ධර්මයෙන්ම නාන්න කියලා ඒ විදිහට ගාථා ආදියකින් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරාට පස්සේ අර බ්‍රාහ්මණයා තමන්ගේ වෘතය අතහැරලා ඊළඟට කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වෙලා අන්තිමට උපසම්පදාත් උනායි කියලා. ඒ වෘතය අතහැරලා ඔය වගේ සිද්ධි ධර්මයේ බොහොම සඳහන් වෙනවා. තවත් ඒ වගේම වටිනා කතාවක් තමයි අර බ්‍රාහ්මණ වෘතයත් අපේ ශීල. මොකද සීල වෘත ආදී වචනය මේ ශාසනෙත් ව්‍යවහාර වෙනවා. නමුත් මේවායේ ඇතුළත වෙනස අඳුනගන්න එක මේ පින්නතුන්ට උපකාර වෙන්න පුළුවන්. ඒකට තවත් හොඳ නිදර්ශනයක් තමයි ඒ සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා. දැන් මේ පින්නතුන් අහලා තියෙන බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණ අවස්ථාවේදී ඒ අවසාන ආහාරය එහෙම දුන්නේ චුන්ද කර්මාර පුත්‍රයයි කියලා. චුන්ද කර්මාර පුත්‍ර කියන්නේ සුන්ද නැමැති කම්මල් කරුවා. සංකරුවෙක් හැටියටයි එතන අපිට අඳුන ගන්න තියෙන්නේ. එතකොට ඒ චුන්ද කල්මාර පුත්‍රයා පළමුවෙනි වරට බුදුරජාන් වහන්සේගේ සරණ ගිය අවස්ථාව මෙහෙමයි දැක්වෙන්නේ. ඒ චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවණයක් තිබුණා. පාවානුවර. එතකොට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පාවානුවරට වැඩම කළා චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවණේ වැඩ වාසය කරන අතරේ චුන්ද කම්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා එකක් පස්සේක ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ ආනවා චුන්ද ඔබ කවර ශාස්ත්‍රවරයෙකුගේ පිරිසිදු බව පිළිබඳ දර්ශනයද එහෙම නැත්නම් මතයද ඔබ පිළිගන්නේ කියලා. සෝචය කියලා කියනවා. පිරිසිදු බව පිළිබඳ අදහසද ඔබ පිළිගන්නේ කියලා. එතකොට චුන්ද කියනවා මහත් ගෞතමය එතන හඳුනාට සාමීනි කියලා කියනවා. සාමීනි යම් ගෞරවකෙත් තිබෙන නිසා සාමීනි බටහිර දිසාවේ ඉන්න බ්‍රාහ්මණයින් ඔය උදක සුද්ධිය ගිනි දෙව්පදීම ආදිය කරන බ්‍රාහ්මණයින් අතර මෙන්න මෙහෙම මතයක් තිබෙනවා. ඒ අය පිරිසිදු වීම පිළිබඳ යම්කිසි මතයක් ඉදිරිපත් කරනවා. අන්නේ පිරිසිදු වීමටයි පිරිසිදු වීම පිළිබඳ අදහසයි මම අනුමත කරන්නේ. එහෙම නැත්නම් මම පිළිගන්නේ කියලා චුන්ද කර්මාර පුත්‍රයා ප්‍රකාශ කළා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා හොඳයි මේ බ්‍රාහ්මණයන් කවර අන්දමේ පිරිසිදු වීමක්ද ශ්‍රාවකින්ට උගන්වන්නේ? ඔන්න එතකොට චුන්ද කර්මාර පුත්‍රයා කියනවා මේ බ්‍රාහ්මණයන් තමන්ගේ ශ්‍රාවකයාට මෙන්න මෙහෙම අවවාද කරනවායි උදේ නැගිට හැටිය ඒ උදේ ඇඳෙන් නැගිට හැටිය ඉස්සෙල්ලාම පොළව අල්ලන්න. පොළව ස්පර්ශ කරන්න. මේ පිරිසිදු වීමේ ක්‍රමයක් හැටියට. පොළව ස්පර්ශ කරන්න බැරි වුණොත් අමුගම ස්පර්ශ කරන්නේ. අමුගම ස්පර්ශ කරන්න බැරි වුණොත් ඒක කරන්නේ නැත්නම් නිල් තන ස්පර්ශ කරන්නේ. භුක්ත විද්‍ය පිරිසිදු කිරීමේ අදහසක් මේ තියෙන්නේ. නිල් තන ස්පර්ශ කරන්න බැරි වුණොත් ගිනි දෙවියා පුද ගිනි දෙවියා කියලා කියන්නේ ගින්න. ගින්නට පරිචරය කියන්නේ ගින්න පවත්වා ගැනීම ඒකත් බ්‍රාහ්මණීන් ගිනි දෙව්පුදයට අදාළම දෙයක්. ගිනි දෙව්පුද කරන්නේ. ඒකත් කරන්න බැරි වුණොත් සූර්ය නමස්කාරය කරන්නේ. සූර්ය නමස්කාරයත් කරන්නේ නැත්නම් දවසට තුන් වරක්. දෙවරක් නෙමෙයි එතෙන්දි කියවෙන හැටියට උදේ දවල් සවස වෙන වැඩක් නෑ උදේ දවල් සවස කියන අකාල තුනේම ගඟක ගිහිල්ලා බහැලා ඉන්න ඕන පෞසෝදාහාර. පිරිසුදු වීම. ඔන්නෝ පිරිසුදු වීමේ ක්‍රම හයක් එතන දක්වනවා. උදේ නැගිට හැටිය පොළව අල්ලනවා ආම ස්පර්ශ කරනවා. ඒක නැත්නම් ඒක බැරි වුණොත් අමු ගොම අල්ලනවා. ඒක බැරි වුණොත් අර නිල්තන අල්ලනවා. එහෙමත් නැත්නම් ගින්නට සත්කාර කරනවා. එහෙමත් නැත්නම් සූර්ය නමස්කාරය. එහෙමත් බැරි වුණොත් ඔන්න දවසට තුන් වරක්. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා චුන්ද ඒ ඔය බ්‍රාහමණයින්ගේ පිරිසුදු බව අදහස වෙනමයි මේ ආර්ය විනය ආර්ය වෙල කියන්නේ මේ ශාසනය මේ ශාසනයේ පිරිසුදු බව පිළිබඳ අදහස වෙනමයි. ප්‍රශ්නයකට ඉඩ තියලා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය ප්‍රකාශ කළේ. එතකොට චුන්ද කුතුහලය ඇති වෙලා අහනවා මහගතුන් වහන්සේ කියන්න මම දැනගන්න කැමති මේ ආර්ය විනයේ තියෙන පිරිසිදු බව පිළිබඳ අදහස මොකක්ද කියලා. ඔන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා චුන්ද මේ ආර්ය විනයට අනුව මේ ශාසනයට ශාසනීය අදහසට අනුව ඉස්සෙල්ලම කියනවා බුදුරජාණන් වහන්සේ පිරිසිදුකම නෙවෙයි අපිරිසිදුකම ගැන. අපිරිසුදුකම් තුනක් තියෙනවා. අසෝචෙය කියලා කියන්නේ. සෝචෙය කියන්නේ පිරිසුදුකම, අසෝචෙය කියන්නේ අපිරිසුදුකම. අපිරිසුදුකම් මේ ශාසනයේ අදහස් ඉගැන්වීම අනුව තුනක් තිබෙනවා. ඒ කයින් අපිරිසුදුකම් තුනයි, වචනෙන් අපිරිසුදුකම් හතරයි, සිතින් අපිරිසුදුකම් තුනයි. මේ පිටින්සට හිතා ගන්න පුළුවන් මේ කියන්නත් කලින් සමහර විට. ඊළඟට මොකක්ද මොකක්ද කියන බුදුරජාණන් වහන්සේ ඒ කාරණා වෙන වෙනම තේරුම් කරලා දෙනවා. කයින් අපිරිසුදුකම් අසෝචිය කියලා කියන්නේ අපිරිසුදුකම් තුන මොනවද? අර ප්‍රාණඝාතයේ සතුන් මැරීම වෙනාට කෙටියෙන් සලකා ගන්න පුළුවන්. හොරකම් කිරීම, ඡාචාරය. ඒවා තමයි කායික, කයෙන් කෙරෙන අපිරිසුදුකම්. වචනෙන් කෙරෙන අපිරිසුදුකම් දැන් මේ අවස්ථාවේ ප්‍රකාශ කළ ආකාරයට බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, සම්ප්‍රප්පලාප නිෂ්ඵල වචන දෙදී. මනසෙන් කරන ඒවා දහහැටියට දක්වන්නේ දැන් මේ පින්නතුන් මේක වරද්දලා ගන්න එපා. අභිද්‍යා අභිච්ඡා කියලා වචනයක් තියෙනවා. ඒකේ අදහස විෂම ලෝභය. අවිද්‍යාව නෙවෙයි විෂම ලෝභය. විෂම ලෝභය ඒ මනසින් කෙරෙනවා. විෂම ලෝභයයි ව්‍යාපාද කියලා කියන ද්වේෂයයි. වෛරසිත අනිත් අයට හිංසා කිරීමේ අදහස වෛරසිත. ඊළඟට තුන්වෙනුව දක්වනවා මිත්‍යා දෘෂ්ටිය. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය මේ පින්තුන් දන්නව ඇති ධර්මය අහලා තියෙන අය දස අකුසල හැටියට දක්වන්නේ. එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා චුන්ද මෙන්න මේවා තමයි උතෙන්දි කියවන දස අකුසල කම්මපත. මේවායි දස අකුසල කර්මපත. අකුසල කර්මපත 10 මේ කයින් කරන 3යි, වචනයෙන් කරන 4යි, සිතින් කරන 3යි. ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ දස අකුසල කර්මපත වල යෙදිලා ඉන්න පුද්ගලයා අර බමුණන් කියාපු පිරිසුදු කිරීමේ ක්‍රම කළා හෝ නොකළා හෝ අපිරිසුදුකම එහෙමමයි. ඒ බඳු ඒ දස අකුසල කර්මපත ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ අවස්ථාවේ ඒවා අපිරිසිදු පමණක් නෙවෙයි අපිරිසිදු බව තවදුරටත් ඇති කරන ඒවා. අසුචි චේව අසුචි කරණාච. එතන ගැඹුරු අදහසක් කියන්නේ. ඒ දස අකුසල කර්ම පතමත් අපිරිසිදුයි. ඒ වගේම තවදුරටත් අපිරිසිදුකම ඇති කරන විදිය දේවල්. අසුචි චේව අසුචි කරණාච. එහෙම කියලා ඊනට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔය දස අකුසල් කර්මපත නිසා තමයි නිරයක්, තිරිසන් ලෝකයක්, പ്രേත ලෝකයක් අනිකුත් ඒ දුගති தত্ত্ব දකින්න ලැබේ. මේ පින්නතුන් හිතා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් පෙන්눔 කරනවා අන්න අර කියාපු ඒ දස අකුසල කර්මපත හේතු කොටගෙන සත්වයින් නිරේට තිරිසන් ලෝකයට ඒ දුගති වලට යන බවයි. ඔන්න ඊළඟට කියනවා ඒකත් පහසුවෙන් හිතා ගන්න පුළුවන්. චුන්ද මේ ශාසනයේ තියෙනවා පිරිසුදුකම් 10ක්. අරවට විරුද්ධව බව හිතා ගන්න පුළුවන්. සෝචෙය. මොනවාද මේ පිරිසුකම්? කයින් පිරිසුදුකම් 3යි, වචනෙන් 4යි, සිතින් 3යි. ඒ කයින් 3 කියලා කිව්වේ අර වයින් ඒ ප්‍රාණඝාත ආදීන් වැළකී සිටීම, වේරමණී. එහෙම නැත්නම් පටිවිරතා කියලා කියන ඉන් වෙන්වීම. ප්‍රාණඝාත, අදින්න ආදාන, කාමීත්‍යාචාර ආදී ඒ තුනෙන් වෙන්වීම කයින් පිරිසුදු වීමක්. අර කියාපෝ වචනෙන් කරන වැරදි තුනෙන් බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම්, සම්ප්‍රප්ලාප කීම් ආදීන් වෙන්වීම වචනයෙන් කරන පිරිසුදු වීමක්. ඊනාට අභිජ්ජා කියලා කියන ඒ විෂම ලෝභය විෂම ලෝභය කියලා කියන්නේ දැන් මේ පින්තුන්නේ ලෝභය කියන වචනේ දන්නවා අභිජ්ජා කියලා වෙනම වචනයක් බුදුරජාන් වහන්සේ යොදලා තිබෙන්නේ අපි ඒකට කියන්නේ කෙටියෙන් විෂම ලෝභය කියලා. ඒකේ අදහස මේකයි. ලෝභය කොහොමත් කාතුලත් යම් යම් මට්ටමකට තියෙනවා. නමුත් වඩාත් විෂම ලෝභය හැටියට කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ වස්තුවක් දැකලා ඒකට ආසා කිරීම. අහෝ අත යම් පරස්ස තං මම අස්ස කියලා. අනේ මේ අනිත් එක්කෙනාගේ දේ මට ඇත්නම් හොඳයි. ඒක විෂම ලෝභයක්. අන්න ඒකටයි අභිජ්ජා කියලා කියන්නේ. ඒක හිතෙන් හිත ඇතුලේ කෙරෙන දැඩි ලෝභ සිතක්. විෂම ලෝභයක්. ඊළඟට ව්‍යාපාද කියන එක කවුරුත් දන්නවා. එතකොට අර කියාපු ලෝභයෙන් හිත මාත් කර ගැනීම. ව්‍යාපාද කියලා කියන ද්වේෂයෙන් හිත මාත් කර ගැනීම. අර තුන්වෙනිව කියාවේ අතන කියුවේ මිත්‍යා දෘෂ්ටිය. හිත පිළිබඳව වැරදි එක මිත්‍යා දෘෂ්ටිය. මෙතෙන්ද කියන්නේ සම්මා දිට්ඨිය. දැන් අර හිතෙන් කෙරෙන අසුචි හැටියට අපිරිසුදු දේවල් හැටියට කිව්වේ විෂම ලෝභයයි, ద్వේෂයයි, මිත්‍යා දෘෂ්ටියයි. ඊළඟට පිරිසුදුකම හැටියට දැක්වේ ඒ විෂම ලෝභයෙන් හිතම ඈත් කර ගැනීමත්, ద్వේෂයෙන් හිතම ඈත් කර ගැනීමත් සම්‍යක් දෘෂ්ටිය. එතන සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ එක නෙවෙයි. දැන් මේ පිනතුන් අහලා ඇති දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒ අර ලෞකික වශයෙන් බලනකොට කුසල් කර්ම කිරීමට මූලික වන දන් දීම ආදී ඒවයි විපාක තිබෙනවායි මවෙක් ඇත පියෙක් ඇත මෙලොවක් ඇත පරලොවක් ඇත ආදී වශයෙන් තිබෙන ඒ කුසල් කර්ම වලට උපකාර වෙන සම්මාදිට්ඨිය. ඒකයි අර පිරිසුදු හැටියට දඟ. ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා චුන්ද මේවා තමයි දස කුසල කම්මපත. අර ඉස්සෙල්ලා කියාවේ දස අකුසල කම්මපත. මේවා දස කුසල කම්මපත. එතකොට මේ දස කුසල කම්මපත පිරිසිදුයි ඒ වගේම පිරිසිදු බව ඇති කරන සුළුයි. පිරිසිදු වගේම පිරිසිදු බව ඇති කරන සුළුයි. මෙන්න මේ දස කුසල කම්මපත නිසා තමයි දිව්‍ය ලෝකයක් දකින්න ලැබෙන්නේ. මනුෂ්‍ය ආත්ම භාවයක් දකින්න ලැබෙන්නේ. ඒ වගේම සුගති. සුගති වල සත්වයින් උපදින්නේ මෙන්න මේ දස කුසල කම්මපත නිසා. මේ දේශනාව විශේෂයෙන් අපේ එදිනදා ජීවිතයත් මතක තබා ගත යුතු තරම් වැදගත් කාරණයක්. මේ චුන්ද මුල් කරගෙන මේ මතුනේ. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර බ්‍රාහ්මණින්ගේ වෘත බාහිර වශයෙන් කය පිරිසුදු කර ගැනීමෙන් පාප කර්ම වලින් මිදීම පිළිබඳ ඒ ක්‍රමයක් තිබෙන්නේ ඒවෙන් ඉගැන්වෙන්නේ බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම සිතට මුල් තැන දෙන්නේ චිත්තෝපක්ලේශ සිත පිළිබඳව එතකොට අන්න ඒක මේ ධර්මයේ දැන් සීලාදී ගුණ ධර්ම කියනකොට මේ පින්න තුන අහලා තිබෙනවා ශීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහායි මීට කලින් අවස්ථාවල අපි ඔය රත විනීත ආදී සූත්‍ර වලින් පෙන්වුම් කළා මේ ධර්මයේ තිබෙන්නේ අර අන්‍යාගමික වෘත වගේ දැඩිව ග්‍රහණය කරගත්තු දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගත්තු එකක් නෙවෙයි පටිච්ච සමුප්පාද ධර්මයට අනුව එකකින් එකකට එකකින් එකකට උපකාර වෙමින් නිවන් කරා යන ගමනක් මෙතන තියෙනවා. නිවන කියලා කියන්නේ සියලුම ඇලුම් බැඳුම් වලින් සිත මුදා ගැනීම විමුක්තිය. ඒ විමුක්තිය කරා යන ගමන සඳහා යම් යම් දේවල් අවශ්‍ය වෙනවා. ඔක්කොම අතහැරලත් බෑ. එතකොට ඒක මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේත් ඒකයි. ඉතින් ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ එතන දක්වනවා මේ රත්විනිත ආදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඒ ශ්‍රාවකින් ප්‍රකාශ කරනවා වෙන්නුම් කළ දෙනවා අපට සීල විසුද්ධිය හුදෙක් සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහායි. එතන මේ වචන කීපය අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් සීලය පිරිසුදු කර ගැනීමේ පරමාර්ථය හිත පිරිසුදු කර ගැනීම. ඊළාට හිත පිරිසුදු කරගන්නේ මොකටද කියලා ඇහුවොත් ඒකට බුදුහාමුදුරු කියන්නේ ඒ හිත පිරිසුදු කරගන්නේ අපේ දැක්ම දෘෂ්ටිය. හරි දැක්ම ඇති කරගන්න. අපිරිසුදු සිතින් අපට හරියට පේන්නේ නැහැ. එතකොට අපේ දෘෂ්ටිය හරි ගාස ගන්නයි චිත්ත පාරිශුද්ධිය ඕනේ. ඉතින් ඒකයි සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තා. චිත්ත විසුද්ධි යාවදේව දිට්ඨි විසුද්ධත්තා. දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය පිරිසිදු කරගන්නේ මොකද? මොකටද? යායතු මග නොයායතු මග දැනගන්න. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි. යායතු මග නොයායතු මග කියන එක තෝරා බේර ගැනීමටයි අපේ දෘෂ්ටිය පිරිසිදු කරගන්නේ. ඊළාට යායුතුමක නොයායුතුමක ඒක ගැන පිරිසුදු කරගන්නේ මොකටද කියලා යහුවත් කියන්න වෙන්නේ ප්‍රතිපදාව ගතයුතු ප්‍රතිපදාව නිසක දෙගිඩියාවකින් තොරව ගමන් කිරීම යම් ප්‍රතිපිළිවෙත් මාර්ගයක් සඳහායි මේ ඒක ඕන වෙන්නේ මේකකින් එකට උපකාර වෙන්නේ එතකොට ඒක අර මග නොමග පිළිබඳව දැන ගැනීම අපට අවශ්‍ය වෙන්නේ අප විසින් ගත යුතු එහෙම නැත්නම් යෙදිය යුතු ප්‍රතිපදාව පිළිබඳව නිසක වීමටයි පටිපදාව පිළිබඳ ඥාන දර්ශන විසුද්ධි. ඊළඟට ප්‍රතිපදාවෙත් කෙලවරක් තියෙන්න ඕන. ප්‍රතිපදාවත් කියන එක හැමදාම යන ගමනක් නෙවෙයි. ඒක කෙලවර ඥාන දර්ශනය. නිවන සඳහා උපකාර වෙන නිවන සඳහා උපකාර වෙන විදර්ශනා ඥාන ආදී මතු කර ගැනීම සඳහා. එතකොට විදර්ශනා ඥාන ආදී මතු වෙනකොට ලෝකේ යථා තත්ත්වය බුදුරජාන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ වෙනකොට එතන තියෙන විමුක්තිය නිවනයි. එතකොට එතේ නිවන කියලා කියන්නේ එතන අනුපාදා විමුක්ඛෝ කියලා කියනවා. කිසිවක් අල්ලා නොගත් විමුක්තිය සඳහා. ඔන්න ඔය විදිහේ මහා ගැඹුරු ධර්මයක් මේකේ තියෙන්නේ. ඒක නිසා අර බමුණන්ගේ වගේ දෘෂ්ටි හැටියට ග්‍රහණය කරගෙන යන ගමනක් නෙවෙයි. එකකින් එකකට උපකාර දැන් මේ කියාපු ධර්ම කාරණය පැහැදිලි කරන උපමාව කලින් අවස්ථාවකත් අපි මතක් කළා. ඒ අර පසේනති කොසල් රජුරෝ හදිසි ගමනක් වුණාම සවැත් නුවරේ ඉඳලා සාකේත නුවරට යන්න ඕන වුණාම ඒ කාලේ හැටියට කඩින් කඩ දුවන අශ්ව රථ නවත්තලා තියෙනවා හදිසි ගමනකට. ඉතින් අර සවැත් නුවරින් එක අශ්ව රථයක නැගලා ඒ අශ්වයින්ට මහන්සි වුණාම එතන යම දෙවෙනි තැන ලෑස්ති වෙලා ඉනවා තවත් අශ්ව රථයක් ලෑස්ති කරලා තියෙනවා. අර අශ්ව රථය ඇතැරලා ඊළඟකට නගිනවා. ඔහොම ඔහොම එකෙන් එකකට ගිහිල්ලා අන්තිමට සාකේත නුවරට ගියාම රජුරවන්ට කියන්න බෑ මම කවුරුවත් ඇහුවොත් නෑ සාපියත් වෙනුවරේ ඉන්න හිතවත් අය නෑයොන් එහෙම වුවාම මහරජෝ ඔබ මොන කොහොමද මෙතෙන්ට ආවේ කියලා පළමින් රතෙන් ආවේ කියන්නත් බෑ දෙවෙනි එකෙන් ආවයි කියන්නත් බෑ තුන්වෙනි රතෙන් ආවයි කියන්නත් බෑ හතර පහ හය රත වලින් ආවයි කියන්නත් බෑ ඒ එකකින්වත් ආවේ නැtei කියන්නත් බෑ සම්පූර්ණ කතන්තරේ කියන්න වෙන පළමින් රතෙන් ඇවිල්ලා යම් අවස්ථාවක දෙවෙනි රතයට නැංගා ඒකෙන් තුන්වෙනි රතයට ඔන්න ඔය තියෙන මේ ගැඹුරු උපමාව තුලින් පෙන්වුම් කරන්නේ මේ ධර්මයේ යේ තියෙන එක්තරා ගැඹුරු පැත්තක් මේ හැම එකක්ම ග්‍රහණය දෘෂ්ටි වශයෙන් ඒකට කියනවා මේ පිනතුන් අහලත් ඇති පරාමර්ශණය කියලා දෘෂ්ටි පරාමර්ශණය. ඉතින් මේ ශාසනයේ තියෙන සීලය අපරාමට්ඨ සීලං කියලා කියනවා. පරාමර්ශණය නොකළ දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කියන දැඩිව අල්ලගත්තේ නැහැ. එකක් එකකට උපකාර වෙන බව තේරුම් ගත්තා. සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහායි. චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය සඳහායි. ওই විදිහට යන්නේ. අවසාන කෙලවර කිසිවක්වත් අල්ලගත්තු නැති සම්පූර්ණ විමුක්තිය. පූර්ණ විමුක්තිය සඳහා. අන්න එහෙම දෙයක් නිසා තමයි මේක අර බාහිර අංගවල නවතින්නේ නෑ මේ ශීලය. එකිනෙකට උපකාර වෙනවා. ඉතින් ඒ කාරණේ නිසා තමයි ඔය එක් අවස්ථාවක මාගන්ධීය බ්‍රාහ්මණයා එක කරන සාකච්ඡාවේදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා ඒ බමුණට මේ ශාසනයේ විසුද්ධිය මොකද්ද කියලා ඔබ ප්‍රකාශ කරන විසුද්ධිය මොකද්ද කියලා මාගන්ධී බ්‍රාහ්මණයා අහුවාම බුදුරජාන් වහන්සේ කියනවා නදිත්‍යා නසුතියා නඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමාහ අදිත්‍යා අසුතියා අඥාන අසීලතා අබ්බතා නෝපිතේන මහා පටලැවිලි වගේ උත්තරයක් දෙන්නේ බුදුරජාන් වහන්සේ මේ ශාසනයේ තියෙන විසුද්ධිය ලබාගන්නේ පිරිසුදුකම ලබාගන්නේ දෘෂ්ටියකිනුත් නෙවෙයි ශ්‍රුති කියලා කියන ධර්ම ඥානිනුත් නෙවෙයි ශ්‍රුතියනුත් නෙවෙයි මන ඇසීමෙනුත් නෙවෙයි ඥානිනුත් නෙවෙයි සීල සීල ව්‍රත ආදියකිනුත් නෙවෙයි ඒව නැතුවත් නෙවෙයි කියනවා අදිඨ්‍ය ආසුති ආඥාන බැලු බැලමට පරස්පර විරෝධී කියමනක් වගේ එතකොට එයින් අපට පෙන්눔 කරන්නේ මේවා ඇතුවත් බැරි නැතුවත් බැරි විදිහේ තත්වයක් ලෝකයේ තිබෙන්නේ නිවන් ගැන හිතලා බලනකොට ඒක සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය එතකොට එකකින් එකකට උපකාර වෙනවා මිසක් එකක්වත් දැඩිවල්ල ගන්න නෑ. පළවෙනි රතේ රැඳුනොත් ඊළඟට යන්නම බෑනේ. ඒ වගේ. ඒකයි අර ඊනාට බමුණ හිතුවා මේක මේ මුලාවක්ක කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ එකක්වත් අපි දැඩිව අල්ලගන්නේ නැහැ, ග්‍රහණය කරන්නේ නැහැ. ඒවායේ ප්‍රායෝගික වටිනාකම අනුව එයින් ප්‍රයෝජනය ගන්නවා මිසක් ශීල විසුද්ධියෙන් ඊළඟට චිත්ත විසුද්ධිය කරා යන්නේ. චිත්ත විසුද්ධියෙන් ditthi විසුද්ධිය. ඔන්න ඒ ධර්මතාව මේ ධර්මයේ පුරාම තිබෙනවා. ඒකට හේතුව අර මේ පින්තුණු තහල ඇති ඔය ධර්මය ගැන ගැඹුරින් කල්පනා කරන අය පටිච්ච සමුප්පාද කියලා එකක් තියෙනවා. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් තුලින් මේ හැම එකක්ම වෙන බව. මම මේ මාගේ කියන අදහස නෙවෙයි එතන තියෙන්නේ. ගැඹුරට එනකොට හේතු ප්‍රත්‍ය රාශියක් පමණයි ගැඹුරින් විග්‍රහ කරලා බැලුවොත්. ඉතින් මෙන්න මේ කාරණේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වනවා. මේවා નિરાයාසයෙන් එනවත් නොවේ. යම්කිසි උත්සාහයක් ව්‍යායාමයක් යොදන්න වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ඔය විසාඛාවට පූර්වාරාමේදී විසාඛාවට අරියූපෝසත කියලා කියන ආර්ය උපෝසතය විග්‍රහ කරන අවස්ථාවේදී ප්‍රකාශ කළා සිත පිරිසුදු කිරීම කියන එක උපක්‍රමයකින් උත්සාහයකින් කළ යුත්තක් ඉබේ සිද්ධ වෙන එකක් නෙවෙයි. පාරිශුද්ධිය කියන එක උපක්‍රමේන උපක්‍රමයකින් යම්කිසි විශේෂ උත්සාහයකින් කළ යුත්තක්. අර වගේ ගිහිල්ලා ගඟේ බහැරෙන දීමෙන් පව් හේදිලා යන වගේ දෙයක් නෙවෙයි. ඊළඟට ඒකට බුදුරජාණන්ස් පෙන්වු කරන්නේ උපක්‍රමයෙන් චිත්තස්ස පරියෝදපනා කියලා කියන්නේ පිරිසිදු වීම කෙරෙන්නේ උපක්‍රමික උත්සාහයෙන් කියන එක. දැන් හිස පිරිසිදු කරන්න ඕන උනත් ඒ උපමාවට බුදුරජාණන් දක්වන්නේ පිහිස පිරිසුදු කරගන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනා ඒකට අදාළ යම් යම් ද්‍රව්‍ය තිබුණා ඒ කාලේ තිබුණ දේවල් එතන සඳහන් වෙනවා ඒකත් උපක්‍රමයෙන් කළ යුතුයි ඒ ද්‍රව්‍ය පමණක් නෙවෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා හිස පිරිසුදු කර ගැනීම සඳහා උපකාර වන ද්‍රව්‍යත් එක්කම ඒ පුද්ගලයාගේ උපක්‍රමයකුත් උත්සාහයකුත් ඒක කෙරෙන්න ඕන ව්‍යායාමයක් ඒනු හිස පිරිසුදු කරගන්න ලැබෙන්නේ ඊළාට ඒ වගේම කය පිරිසුදු කරගන්න පුළුවන් වෙන්නේ වස්ත්‍ර පිරිසුදු කරගන්න පුළුවන් වෙන්නේ. එතනත් සඳහන් වෙනවා දැන් මේ කාලේ තියෙන සබන් වගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වස්ත්‍ර පිරිසුදු කර ගැනීම සඳහා උපකාර වන දේවල් සඳහන් කළා. ඒ දේවල් පමණක් නෙවෙයි අන්තිමට පුරිසස්සච්ච තජ්ජං වායාම. පුද්ගලයෙක් ඒ සඳහා යොදන ව්‍යායාමයේ උත්සාහය ඒකත් උපකාර වෙනවා. තජ්ජං වායාමංච පටිච්ච ඒක ඒ කාරණා රාශියක් නිසායි වස්ත්‍රයක් වුණත් පිරිසුදු කරගන්න පුළුවන්. ඒ වගේම සඳහන් වෙනවා කැඩපතක් කණ්ණාඩියක් පිරිසුදු කරගන්නත් ඒකත් ඒ ද්‍රව්‍ය යෙදීම පමණක් නෙවෙයි ඒකට විශේෂ උත්සාහයකුත් දරන්න ඕන. අමුරන් පිරිසිදු කිරිය ගන්නත් වෙන්නේ අන්න ඒ විදිහට බුදුරජාණන් ප්‍රකාශ කරන උපක්කමේන චිත්තස්ස පරියෝදපන සිත පිරිසිදු කර ගැනීම සඳහා යම් උත්සාහයක් අවශ්‍යයි. ව්‍යායාමයක් අවශ්‍යයි බේ කරන දෙයක් නෙවෙයි. අන්න ඒ විදිහේ වේපාරිශුද්ධිය පිළිබඳ ධර්මේන අදහස ඉතින් දැන් මේ ශීලය කියන්නේ අපි බොහෝ අවස්ථාවල මතු කළා. ඇතම් කෙනෙක් කියන්න පුළුවන් ශික්ෂාපදවල තිබෙන බැලු බැලමට පෙනෙන කාරණය අතපය හකුලාගෙන ඉන්න වගේ දෙයක් වේරමණී කියලා මේන් වැළකෙන්නේ කියලා කියන්නේ. නමුත් මේ වැළකීම පිළිබඳ අදහස ඇත්ත වශයෙන්ම සිත පිළිබඳව දෙයක්. ඒක ඔය ධර්මයේ පිළිබඳ පොත්වල දක්වනවා. ශීලය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම චේතනා සීලං, චේතසිකං සීලං සිත පිළිබඳ දෙයක්. විරති චෛතසිකය කියලා කියනවා. ආරති විරති පටිවිරති කියලා වචන තුනක් යොදනවා. යම් ඒ අකුසල හැටියට තිබෙන එමෙන්න පාප කර්ම හැටියට සැලකෙන දේවල් වලින් ඈත් වීම වෙන්වීම ඒක සිත පිළිබඳ තත්වයක්. ඉතින් අර බාහිර කාරණයක් නෙවෙයි ඒක. ඒක නිසා ඒවයින් වෙන්වීමම වෙන්වීම තුලින්මයි පිරිසුදුකම ඇති වෙන්නේ. දැන් ඒකනේ අර දස කුසල් හැටියට හැඳින්නුවේ අකුසල් වලින් වෙන්වීම. ඒකමයි බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා අපිරිසුදු ටික ඉස්සෙල්ලා මතක් කරලා දුන්නේ. අර චුන්ද චුන්ද ඇහුව ප්‍රශ්නවලදී ඉස්සෙල්ලා අපිරිසුදුකම පෙන්නුවා. ඒ දැන් තියෙන தත්ත්වය. ඊළඟට ඒක පිරිසුදු කර ගැනීම සඳහා යම් උත්සාහයක් දරන්න ඕන. ඒක තමයි ඔය වේරමණී විරති වෙන්වීම කියලා කියන්නේ. ඉතින් ශීලයක් පුරනවා කියලා කියන්නේ අර බැලු බැල්මට මෙතන තියෙන්නේ යම් යම් දේවල් වලින් වෙන්වීම පමණයි. නමුත් ඒ වෙන්වීම සඳහා යම් උත්සාහයක් වුණ. ඒ විරතිය ඒ වෙන්වීම සඳහා යොදන ඒ ශක්තිය තුලින්මයි සිත පිරිසුදු වෙන්නේ. ඒකයි අර බුදුරජාණන් වහන්සේ නොයෙකුත් උපමා වලින් ඒ අවස්ථාවේදී විසාකාවට පෙන්වුවා. ආර්ය උපෝසතයේ මේ විදියයි කියලා. උපක්කමේන චිත්තස්ස පරියෝධපන. සිත පිරිසිදු කරගන්න නම් මේ විදිහට කරන්න ඕන කියලා. තවත් ඒ වගේම අවස්ථාවල් මේ නොයෙකුත් සූත්‍ර දේශනාවල මේකට අදාළව තිබෙන දේවල් මේ අපි කියන්නේ. විශේෂයෙන්ම අර බ්‍රාහ්මණ වෘත ආදීනුත් මොකද අපේ ශාසනයේ තියෙන සීල වත ආදී වචන. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අන්න අර පටිච්චසමුප්පාද ධර්මයට අනුව ඒවා පරාමර්ශ වශයෙන්, දෘෂ්ටි වශයෙන් ගල්ලා ගන්නා දේවල් නොවේ එකකින් එකකට උපකාර කරගatiya දේවල්. හේතුප්‍රත්‍ය සමුදායක් උපකාර කරගෙනයි නිවන් කරා යන ගමන සිද්ධ වෙන්නේ. තවත් වෙනක ඒ වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ප්‍රතිපදා පිළිබඳව ලෝකයේ තිබෙනවා ආගාල්හා පටිපදා, නිජ්ජාමා පටිපදා, මජ්ක්‍ධිමා පටිපදා කියලා ප්‍රතිපදා තුනක් ගැන බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට වදාලා ආගාල්හා පටිපදා කියලා කියන්නේ කාමයන්ගේ කිසි වරදක් නැහැ කියලා දැන් මේ පිනතුන් අහලා තියෙනවා කාමසුකල්ලිකා නියෝගය. අන්න ඒ විදිහට ඒ අන්තයක් ගැනීමයි. පංචකාම සම්පත්තිය කිසි වරදක් නැහැ කියලා ඒ වයිම දැඩිව ඒ වයිම ගැලී සිටීම ආගාල්හා ප්‍රතිපදා නමින් හඳුන්වනවා. ඊළඟට දක්වනවා නිජ්ජාමා ප්‍රතිපදා කියලා කියන්නේ එතන ඒ අර සීලාදී ඒ අන්‍යාගමික ව්‍රත නිකන්ට ආදීන්ගේ බ්‍රාහ්මණින්ගේ හැම තිබුණ ව්‍රත රාශියක් එතන සඳහන් වෙනවා. අවසානයේට කියවෙනවා අර දියේ බැසි සිටීමේ කියාපු උදක සුද්ධිගත අන්තරයත් එතන කියවෙනවා. ඒකට නිඥාම පටිපදා කියන එක තෝරන්නේ දැඩිව කයට දුක් දීම, තැවීම තුලින් විසුද්ධිය බලාපොරොත්තු වීම. දැන් මේ පිනතුන් අහලා තියෙන වඩා පැහැදිලි වචනය තමයි අත්තිකිල මතානියෝගය. එතකොට ඒකාන්තයක් තමයි කාමසුකල්ලිකානියෝගය. ඒ වෙනුවට එතන යොදලා තියෙන්නේ මේ සූත්‍රයේ ආගාල්හා පටිපදා. ඊළඟට දෙවෙනුව දක්වන්නේ නිජ්ජාමා පටිපදා. දැවෙන, දැවෙන, තවෙන. ඒ විදිය ප්‍රතිපදාවක්. ඒක ඒ අන්තයේ අත්තිකිල මතානියෝගය. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන මජ්ක්‍ධිමා පටිපදා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ දක්වන මැදුම් පිළිවෙත එතන විග්‍රහ කරලා තියෙන්නේ. ඒකත් මේ පිණිසුන්ට හිතන්න වටිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නොවේ සතර සතිපට්ඨානය එතන මධ්‍යම ප්‍රතිපදාව නම් දක්වලා තියෙන්නේ. ඒක හුඟක් හිතන්න දේවල් තියෙනවා. අපි ලේසියට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. නමුත් ක්‍රියාවට නගනකොට ඇත්ත වශයෙන්ම සතර සතිපට්ඨානෙන් කවුරු කරම්ම කරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ එතන මධ්‍යම ප්‍රතිපදාව හැටියට මේ සූත්‍රයේ දැක්ුවේ කායේ කායානුපස්සී වේදනාසු වේදනානුපස්සී ආදී මේ පිනතුන් දන්නවා. කායේ කායානුව දැකීම. කයයි කය අනුව දැකීම ඉබේ වෙන එකක් නෙවෙයිනේ මේ පින්නතුන් ඔය දන්නවා සති සතිපට්ඨාන සූත්‍රයේ කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකී අභිජ්ජා දෝමනස්සං කියලා වචන රාශිය සතිපට්ඨාන සූත්‍රයේ මේක නිකන් කරන දෙයක් නෙවෙයි කය අනුව බලනවා කියන එක සාමාන්‍ය ලෝකයේ කය දිහා බලන විදියට උනේ කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා වචන රාශියක් තියෙනවා. ඒක තුලින් අපි යමක් තේරුම් ගන්න ඕන. නැත්නම් කය දිහා බලන් ඉන්න කාටවත් පුළුවන් වේදනාව දිහා බලන් ඉන්න කාටවත් පුළුවන් මේ කරන එකේ අන්න අර කියාපු අර උත්සාහයක් විශේෂ උපක්‍රමයක් ව්‍යායාමයක් මෙතනින් හැගෙනවා ආතාපි කියලා කියන්නේ අර කය රත් කිරීම නෙවෙයි කය දැවීම නෙවෙයි කෙලෙස් දැවීම තපස් කියන වචනේ අතීතේ ඉඳලා ආවේ තපෝ කියන වචනය තුල තියෙනවා තැවීම කියන අර්ථය ඉතින් නියම තපස බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කෙලෙස් තැවීම නිකන් කය දැවීම නෙවෙයි මොකද නිගණ්ඨයන් අතර තිබුණා දුකෙන්මයි සැපයක් ලබා ගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේත් ඒ සම්බෝධියට කලින් අර දුෂ්කර ක්‍රියා කළ බව මේ පිනතුන් දන්නවනේ. ඒ කාලේ කවුරුත් පිළිඅරගෙන තිබුණු මතය ඒකයි. දුක් දීමෙන්මයි සැපක් ලබන්න පුළුවන් කියලා නිකුත් විදියේ උපක්‍රම වලින් කයට දුක් පමුණවාගෙන අන්තිම ඒ අත්ති කිලමතහානියෝගී අන්තයට ගියා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ අවසානයේ අර මෙදුම් පිළිවෙත. මොකද්ද මේ මජ්ක්‍ධිමා කියන වචනේ හොඳට මතක තියාගන්න ඕන. දැන් අර ආගාල්ලා පටිපදාව ඒකාන්තයක්. නිජ්ජාමා පටිපදාව තමාන්තයක්. ඒ දෙකට තම සමානව තමයි මේ පින්තුන් අහලා තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කාමසුකල්ලිකාණියෝග අත්තකිල මතාණියෝග විවචන දෙක වඩා කවුද දන්නවා. මෙතන ඒ අර වචන දෙක යොදලා තියෙන්නේ මේ අර්ථයෙන් ඊළඟට ඔන්න මජ්ක්‍ධිමා පටිපදා. නමුත් වෙනස කවුරුත් බලාපොරොත්තු වෙන අන්දමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඉවර කරන්නේ නැහැ. සතර සතිපට්ඨානය එතන දක්වනවා. ඉතින් දැන් ඔය අපි තේරුම් කරන්න ගියේ කායේ කායානුපස්සී. කායේ කායානුව බලනවා කියලා කියන්නේ තමා පිළිබඳව හෝ අනුන් පිළිබඳව හෝ නිකන් අඳුන ගන්න කරන එකක් නෙවෙයි ඒක. එතන වචන රාශියක් කියවෙනවා. විහෙරති දකිමින් වාසය කරනවා ආතාපි සම්පජානෝ සතිමා කෙලස්තවන වීරණයෙන් කියන එකයි ආතාපි කියන වචනේ යදලා තියෙන්නේ කෙලස්තවන වීරණයෙන් යුක්තව වීරියෙන් යුක්තව පහිතත්වෝ කියනත් ඒත් වීරිය සඳහන් වෙන වචනයක් පධාන කියන වචනේ මේ පින්නතුන් අහලා තිබෙනවා ප්‍රධාන වීරිය කියලා කියන්නේ උත්කෘෂ්ඨම. දැන් වීරිය හඳුන්වන වචන රාශියක් තියෙනවා. වායාම, විරිය. එයින් උත්කෘෂ්ඨම වචනය තමයි ප්‍රධාන. උත්කෘෂ්ඨම වීරිය. පහිතත්ත කියලා කියන්නේ අන්න ඒ අර ප්‍රධාන වීරියෙන් යුක්ත සිතයි. පහිතත්තු. එතකොට දැඩිව කෙලෙස් ස්ථාවන වීරියෙන් යුක්තව ඊළඟට උත්කෘෂ්ඨම ආදාපි පහිතත්තු. ඊළඟට සතිමා. සතිමත්ව. ඔන්න ඔය විදිහේ වචන රාශියක් තනදලා තියෙන්නේ විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං ලෝකේ අර කියාපු විෂම ලෝභය, දුම්නස ආදී දේවල් සංසිඳුවාගෙන ඒවා යටපත් කරගෙන තමයි මේ සතර තත්ත්වපට්ඨානය පුරුදු කරන්න වෙන්නේ. ඒ හැම එකකින්ම පෙන්වන්නේ අන්න මධ්‍යම ප්‍රතිපදාවේදී කයට දුක් දීම නෙවෙයි එතන බලාපොරොත්තු වෙන්නේ සිත. කෙලස් දැවීම ආදී වශයෙන් සිත පිරිසුදු කර ගැනීම. එතකොට ඔන්න ඔය විදිහේ නොයෙකුත් සූත්‍රවල බුදුරජාන් වහන්සේ දක්වලා තිබෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාවත් බමුණන් නිගණ්ඨයින් ආදීන්ගේ ගෙන යන මේ ප්‍රතිපදාවත් අතර වෙනස. මේවා පටලවාගත්තු ශ්‍රාවකයන් ඒ කාලේ හිටියේ ශ්‍රාවකයන් පමණක් නෙවෙයි සමහර විට බමුණන් අන්‍ය ආගමිකයන් බුදුරජාණන් වහන්සේ කියන්නේත් අපි කියන එකමයි කියලා. භාග්‍යතුන් එහෙම නැත්නම් භවත් ගෞතමීන් කියන්නේත් අපි කියන එකමයි කියලා බොහෝ අවස්ථාවල විරුද්ධවාදයන් නැගුවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවල පෙන්වා දුන්නේ මේ ශාසනයට එහෙම නැත්නම් මේ ධර්මයට අතිවිශේෂ දෙයක් තමයි පටිච්චසමුප්පාද ධර්මතාව. හේතු ප්‍රත්‍යයන් තුලයි මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව අන්න අර දැන් අර කියාපු රත විනිත සූත්‍රයේ උපමාවත් අනුව හිතා ගන්න පුළුවන්. ශීල විසුද්ධිය එපමණකින්ම ඔක්කොම පිරිසිදු වෙනව නෙවෙයි. ශීල විසුද්ධිය කියලා කියන්නේ මේ පින්නතුන් දන්නවා කය වචන හික්මවා ගැනීම. ඒ හික්මවා ගැනීමට ආධාර වීම සඳහා තමයි අර වේරමණී කියන වචනේ අපි අර බොහෝ විට අවධාරණය කරන්නයි කිව්වේ. වේරමණී වෙන්වීම ඒවට කිරීම පහසුයි වෙන්වීම අපහසුයි. ඒ සඳහා යම් උත්සාහයක් දරන්නට වෙනවා. අවබෝධයෙන් යුක්තව කරන්නටත් වෙනවා. ඒකොට ඒ විරතිය තුල සිත පිරිසිදු වෙන්නේ කොහොමද? දැන් සීලය ඊළඟට අපි සම්බන්ධ කරගත්තොත් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය සඳහා කියලා කියන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය කියලා කියන්නේ පින්නතුණි සමාධියයි. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ගැඹුරින් ගත්තොත් නීවරණ ඉවත් වුණු අවස්ථාව. නීවරණ ධර්ම කියලා සාමාන්‍යයෙන් අපේ සිත ආවරණය කරගෙන නීවරණයේ හැටියට දක්වන ආවරණය කරගෙන තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා ආදී නිසා සිතේ තියෙන ඒ එකඟ වීමේ සමාහිත වීමේ ශක්තිය ආවරණය වෙලායි තියෙන්නේ. කොට ඒවා ඉවත් කර ගැනීම සඳහා මූලිකව උපකාර වෙන එකක් තමයි දැන් මේ පින තුන අහලා තියෙන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටේ ජටං කියන ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් මේ සංසාර ගැටලුව විසඳීමට උපකාර වෙන ප්‍රතිපදාව එතන දක්වලා තිබෙනවා මේ පිනතුන ඔය විසුද්ධි මාර්ග ආදී ග්‍රන්ථ කියවපු කට්ටිය හොඳට දන්නවා සීලේ පතිට්ඨා සීලේ පිහිටලා නුවණැති පුද්ගලයා ප්‍රඥාව ඇති පුද්ගලයා චිත්තං පඤ්ඤං ච භාවයන් එතන චිත්ත කියලා කිව්වන්නේ අර සමාධිසිත දැන් චිත්ත පාරිශුද්ධිය කියලා කිව්වෙත් ඒකයි එතකොට සීලයක පිහිටලා තමයි සමාධිමත් කරගන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ එන උපමාවක් නුනත් අපි යම් අවස්ථාවක මේ පින්නතුන්ට කියන්න ඇති මේක දැන් කෙනෙක් සමාධියක් ලබන්න බලාපොරොත්තු වෙනවා ඒකට වඩාත්ම බාධක වෙන දෙයක් තමයි සමහර විට පසුතැවිලි. ඒ වගේම අනාගත බලාපොරොත්තු හිත තැන්පත් කරගන්න සමාධිමත් කරගන්නට තියෙන බාධක. ඉතින් අන්න ඒ බඳු අවස්ථාවල කෙනෙකුට යම්කිසි සීමාවක් තුල සිත තැන්පත් කරගන්න සිද්ධ වෙනවා. පංචශීලයේ හෝ ඒවා දැන් අපි හිතමු කෙනෙක් මුළු ජීවිතය පුරා පංචශීලයේ ශික්ෂාපද කඩලා තියෙනවා. නමුත් යම් කෙනෙක් හරි මාර්ගයට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා නම් අරවා ගැන පසුතැවිලි වෙනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පංචශීලයක් සමාදන් වෙන්න. දැන් මේ බමුණන්ට කිව්වෙත් ඒකයි. යම් දුකකට අකමැති නම් ඒ පාප කර්ම වලට බය නම් ඒ වයින් වෙන් වෙන්න අදිෂ්ඨාන කරගන්න. එතකොට මේ ශීලාදී ගුණධර්ම තුල තිබෙනවා පැති දෙකක් අදිෂ්ඨානයයි ආවර්ජනයයි කියලා දෙයක්. අදිෂ්ඨානය කියලා කියන්නේ ඒ අර සීල සමාදානය තුලින් හිතට අදිෂ්ඨානයක් දාගන්නවා. මේ කාලය තුල දැන් මේ අද දවසේ මේ පින්නතුන් gedara dore ඉන්න අවස්ථාවට වඩා වෙනසක් තිබෙනවා. අදිෂ්ඨාන කරගත්තා. ඒක Tamanට හිතට නගා ගන්න පහසු වෙන්න තමයි ඔය සිල් රෙද්දක් එහෙම තියෙන්නේ. පහසු වෙන්න. ඉතින් අර ඩිංගක් නිින්ද ගිහිල්ලා ආයි තව දිවිල බැලුවත් හා මං gedara ඉන්නා වගේ නෙමෙයි සුදු අස්ත්‍රය ඇඳගෙන ඉන්නේ. මම මේ සීල් සමාදන් වෙලා ඉන්න කියලා හිතන හිතට දෙනවා. ඒක බාහිර විහිර දෙයක් නෙවෙයි. ඒකත් අර හිත සඳහාමයි. ඊළඟට ඒ විදිහට ඒ සිතට සිත පිරිසුදු කරගන්න උපකාර වෙනවා. යම් සීමාවක් දානවා. අද දවසේ එහෙම නැත්නම් මෙතෙක්ේ අතීත කාරණා සම්පූර්ණයෙන්ම නැතත් එතනින් දොරටුවක් දානවා. ඊට මෙහාට ලොකු වෙනසක් මගේ ජීවිතේ වෙනවා කියලා අදිෂ්ඨානයක් කරගනවා. අද සිට දැන් සමහර කියන්නේ දිවිහිම් කොට කියලා සමහරු තුන්රුවන් සරණ යන්නේ. ඒ වගේ. මම මේ මේ අද සිට මෙන්න මේ මේ ශික්ෂාපද රකින්නවා මේ මේ සීල ප්‍රතිපatti රකින්නවා. ඊ අදිෂ්ඨානය කළාට පස්සේ බොහොම පහසුයි අර පසු ගියාව යට ගියාව පිළිබඳ අදහස් ආවත් ආ ඒ මම නෙවෙයිනේ එහෙම නැත්නම් ඒ යට ගියාවනේ දැන් අද මං අලුත් මිනිහෙක් කියලා හැම හිතා ගන්න පුළුවන්. ඒ අදිෂ්ඨාන ඊළඟට ඒක තුලින් සමාධිය සඳහා අවශ්‍ය දෙයක් තමයි ප්‍රමෝදය සතුට. බොහෝ විට සඳහන් වෙනවා නිවර්ණ ධර්ණ වල නිවර්ණ කියන ඒ සිතට ආවරණීය වී තිබෙන දේවල් ඉවත් වෙනවත් එක්කම කෙනෙකුට ලොකු ප්‍රමෝදයක් සතුටක් ඇති වෙනවා. ඒක තුලින් තමයි සිත සමාධිමත් වෙන්නේ. මට සමාධිය ඕන සමාධිය ඕන කියලා කියලා ලබන්න ගන්න ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිත එක්තැන් වීම වෙන්නේ විසිරෙන වෙන දේවල් ඉවත් වෙනවා. විසිරෙන්න හේතු වෙන්නේ අන්න අර කියාපු පාප කර්ම, සතුන් මැරීම, හොරකම් කිරීම ආදී දේවල්. ඒවයින් වෙන්වුණු අවස්ථාවේ සිතේ ලොකු තැන්පත් බවක්. දැන් ඒවා අතීත දේවල්. යට ගියාවක් හැටියට ඒවා අමතක කරන්න පුළුවන් හිතට ආවත්. ඊට පස්සේ අර අලුත් සිත සිත අලුත් කර ගැනීමක් එතන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒ එතකොට ඒ අදිෂ්ඨානය ඊළඟට ඒකේ ආනිසංශය තමයි ආවර්ජණය. ආවර්ජණය කියලා කියන්නේ ආ ඒ එදා එහෙම වුණාට මම දැන් දැන් මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ නේ. එහෙම කියලා ලොකු සතුටක් ඇති වෙනවා. දැන් මගේ ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ විදිහට ප්‍රමෝදය එහෙම ඒ සිත ප්‍රමෝදමත් වුණ අවස්ථාවේ ඔන්න සිත එකඟ වෙන්නේ. එහෙමයි දක්වන්නේ. ඒක සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා කියලා කිව්වොත් ඔන්න දැන් තේරුම් ගන්න. එතන අර චිත්තම් පඤ්ඤංච භාවයන් ආදී තැන්වල චිත්ත කියලා යොදන්නේ සමාධියමයි. නියම සිතේ නියම එකඟ වුණු අවස්ථාව සමාධියයි. එතකොට අර කලින් කියාපු ආකාරයට දැන් හිතා ගන්න පුළුවන් සීලයත් සමාධියත් අතර ඇති සම්බන්ධතාව. ඒකමයි අර සීලය තෝරනකොට නිතරම බාහිර දෙයක් හැටියට නෙමෙයි තෝරන්නේ. චේතනා, චේතනාව හා සම්බන්ධ දෙයක්. චෛතසික දෙයක්. එතකොට ඒ අදිෂ්ඨානීය එක පැත්තකින් ඊළඟට ඒක නිසා සිත ප්‍රමෝදයටපත් කරගන්නවා. ධර්මයෙන් උනත් අපි උපමාවක් දුන්නා. දැන් යම් කෙනෙක් භාවනාවට ඉඳගන්න බලාපොරොත්තු වෙනා නම් මඩගොඩක Tamanට ඉඳගන්න පුළුවන් ප්‍රමාණයකට පොඩි වේදිකාවක්වත් හදාගන්නවා. කණු පහක් හිටවලා, එහෙම නැත්නම් කණු අටක් හිටවලා, කණු 10ක් හිටවලා. අන්න ඒ විදිහේ චින්තනයක් තුලින් හිතාගන්න පුළුවන් අපි මේ මාසිකට දවසක් හරි මේ විදිය වටිනා ශීලයක් සමාදන් වුණාම දැන් අපට භාවනාවට ඉඳ ගන්න ඕන හොඳ ආසනයක් තියෙනවා. පොහොය අටසිල්, දහස සීල් කියලා ඊට පස්සේ ඒ කරදරයක් නැතුවන්න හිත තැන්පත් කරගන්න පුළුවන්. ඒක තුල අර සතුටු වෙන්නේ ආවර්ජනය. ආවර්ජන කියලා ආපහු හැරිලා බලනකොට අර වගේ හිත කලබන දේවල් නෙවෙයි එන්නේ. හිත සතුටට එන එක. අද දවසේ මම මේ වරයක් නේද? කියන එක තුල සිත සතුටුමත් වෙනවා. අන්න ඔය කර හිතා ගන්න ඕනේ. එතකොට මේ යමුරු කාරණයක් අපි මේ කෙටියෙන් කිව්වේ. අන්න අර ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට මතු කරලා දුන්නේ විමුක්ති මාර්ගය උකයි. එහෙම නැත්නම් කවදාවත් බෑ මිනිස්සු අපායෙන් බේරෙන කියලා ඔහොම හිතුවට පව් හොදලාරලත් බෑ වෙන ක්‍රමයකුත් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකට යම් විවරයක් මතු කරලා දුන්නා. මේ සීලයෙන් ඊළඟට ඒ ඒ ශීලය තුලින් ඊළඟට සමාධිය මතු කරගෙන සමාධිය තුලින් අර ප්‍රඥාව විදර්ශනාවට එළඹෙන්න පුළුවන් ඒ අවධානය කරන්න පුළුවන් විදිහේ සිත ඒකඟ තත්වයක් වුණාට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේගේ ත්‍රිලක්ෂණය එතෙන්ට එකතු කරගෙන ඊළඟට මේ ඒක තුලින් තමයි විදර්ශනා ඥානමතු කරගෙන යම් කිසි අවස්ථාවක් සෝවන් ආදී මාර්ගඵල ලබාගෙන අරහත්ත්වේ කරා යනම් වෙන්න පුළුවන්. එතකොට මේ පින තුන කෙටියෙන් සලකා ගන්න අපි වටන් ගත්තේ බමුණන්ගේ අර දියනෑමේ වෘතයෙන්. නමුත් ඒක අපි ඒක එක පැත්තකට දාලා මධ්‍යම ප්‍රතිපදාවත් ඒකත් අතර වෙනස වටහා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ සූත්‍ර කාරණා ආශ්‍රයෙන්. ඉතින් අද දවසේ මේ පින්නතුන් මේ තම තමන්ගේ ගෙදර දොරවල් වල නානාවිද කටයුතු ඉවත් කරලා මේ පොහොය අට සීල් එහෙම නැත්නම් දස සීල් ආදී හත් සීලයක් සමාදන් වෙලා මේ අවස්ථාවේ අන්න අර චිත්ත විසුද්ධිය සඳහායි හිත කියලා හිතා ගන්න ඕන. මේ මේ පිරිසක් එකතු වෙලා මෙච්චර ප්‍රමාණයක් පොහොය අට සීල් රැක්කයි කියන මේ මාඩම්බරය මාන්නය නොවේතන තියෙන්නේ. Tamangeම විමුක්තිය සඳහා කය වචන හික්මවා ගත්තා. ඒක පිහිට කරගෙන යම් භාවනාවක් කළා නම් ඒ භාවනාවක් කළාම සමාධිමත් සිතට වැටෙන ධර්මය තමයි යම් අවස්ථාවක මාර්ගඵල කරා යන්නේ. එතකොට මේ අපි මේ ඉදිරිපත් කළ දේශනාවත් මේ පින්නතුන්ට ඒ අතින් ප්‍රායෝගික වශයෙන් උපකාර වෙන්නේ නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ මේ බුද්ධ ශාසනය බුදුරජාන් වහන්සේ දක්වා වදාළ සතර සතිපට්ඨාන ඊළාට බොජ්ජංග ධර්ම ආදිය ගැන ඒවායේ ප්‍රායෝගික වටිනාකම් ගැන නිතර මෙනෙහි කළා. ඒ අනුව තමන්ගේ කරගෙන යන භාවනා සාර්ථක කරගන්න මේ පින්නතුන් උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට අද දිනත් මේ තමන් කර මේ අද දින රැක්ක සීලය කරන ලද භාවනා මේ අසන ලද ධර්ම දේශනාව මේ පින්නතුන්ට ඒ මාර්ගඵල අවබෝධයෙන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුක කෙලවර උතුම් අමා මහ නිවන් ලබා ගැනීමට හේතු වාසනා කියලා ප්‍රාර්ථනා කරගෙන අවිච්ඡේ සිට අකනිටා දක්වා වූ යම් සත්ව කෙනෙක් මේ බඳු ධර්ම දේශනාම ධර්ම ශ්‍රවණමය හිලක ආනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන අනුමෝදන් වීම තුලින් ඒ තමන් ප්‍රාර්ථනීය බෝධි විනුතු මම මහණියන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු මේ ගාථා කියන්නේ තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධං අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා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 නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්චාරෝ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.